අයිබෝවන් අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ත්‍රිපිටකයේ සඳහන් වෙන හරිම ගැඹුරු සූත්‍රයක් ගැන චූල ශුන්්‍යත සූත්‍රය. ඔව් මේක ඇත්තටම ශූන්‍යතාවය. ඒ කියන්නේ හිස් බව පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් හරිම ක්‍රමානුකූලව පැහැදෙන තනක්. ඒක පටන් ගන්නෙත් හරි අපූර්වී නේද? සවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදයේදී අර ආනන්ද හාමුදුරුව අහනවා. හ්ම්. උන්වහන්සේට ආරංචියක් ලැබිලා බුදුහාමුදුරු නිතරම ශූන්‍යතාව හැරණයෙන් ඉන්නවා කියලා. ඉතින් මේ ගැන අහනවා ස්වාමිනී මේ කතාව ඇත්තද කියලා. බුදුහාමුදුරුත් ඒක තහවුරු කරවා නේද? ඔව් ඔව් උන්වහන්සේ කියනවා ඒක ඇත්ත ආනන්ද මම පෙර වගේම දැනුත් බහුලවම ශූන්‍යතාව විහරණයෙන් තමයි වාසය කරන්නේ කියලා. ඉතින් කොහොමද උන්වහන්සේ මේ ශූන්‍යතාවය කියන එක පැහැදිලි කරන්නේ? ඒක ටිකක් අමූර්ත සංකල්පයක් වගේනේ. මෙහෙමයි. උන්වහන්සේ හරිම ප්‍රායෝගික උදාහරණයක් ගන්නවා. අන්න අර ඒ වෙලාවේ යාලා හිටපු මිගාරමාතු ප්‍රාසාදෙමයි ගන්නෙ. ආ, ප්‍රාසාදේ. ආ, ඒ කොහොමද? උන්වහන්සේ අහනවා ආනන්ද මේ ප්‍රාසාදයේ දිහා බලන්න මේක ඇතුන්ගෙන් ශූන්‍යයි නේද? ඇත්තු නෑනේ ප්‍රාසාදය ඇතුලේ. ගවින්ගෙන් ශූන්‍යයි, අශ්වයන්ගෙන් ශූන්‍යයි, රන් රිදි වස්තුවෙන් ශූන්‍යයි, ස්ත්‍රී පුරුෂ සමූහයාගෙනුත් ශූන්‍යයි. ඒ කියන්නේ මේ කිසි දෙයක් මේ මොහොතේ මෙතන නෑ. ඒ අතින් මේක හිස්. ශූන්‍යයි. හරි. ඒක පැහැදිලි. නැති දේවල් කික. නමුත් අන්න එතන තමයි වැදගත්ම කාරණය උන්වහන්සේ කියනවා හැබැයි ආනන්ද මෙතන ශූන්‍ය නොවන දෙයක්ත් තියෙනවා. ශූන්‍ය නොවන දෙයක්. ඒ මොකද්ද? ඒ තමයි මේ භික්ෂු සංඝයා නිසාම ඇති වෙලා තියෙන එකත්ත කියන ස්වභාවය. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලා ඉන්න නිසාම පවතින ඒ එකම ස්වභාවය, ඒ ඒකාකාරී බව. ආ. ඒ කියන්නේ ශූන්‍යතාව කියන්නේ නිකම්ම හිස් බවක් නෙවෙයි, යමක් නැති බව වගේම යමක් තියෙන බවත් එක්කමයි එන්නේ. හරියටම හරි. ඒක සාපේක්ෂයි. මොකින්ද ශූන්‍ය වෙන්නේ? මොකක්ද ශූන්‍ය නොවි ඉතුරු වෙන්නේ? අන්න ඒ දෙකම දැකීම තමයි නුවණ. ඒක තමයි මේ මුළු සූත්‍රේ පුරාම දිවෙන හරය. හ්ම්. එතකොට මේ අවබෝධය අර ප්‍රගුණකාණ්ඩ ක්‍රමයක් තියනෝද? නියත වශයෙන්ම. බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූල පියවර ටිකක් දේශනා කරනවා. ඒක පටන් ගන්නෙ අරණ්‍ය සංඥාවෙන්. අරණ්‍ය සංඥාව. වනාන්තරය ගැන හිතන එකද? ඔව්. භික්ෂුවක් අර ගම ගැන හිතන එක, මිනිස්සු ගැන හිතන එක අත්හරිනවා. ඒ සිතුවිලි මෙනෙහි කරන්නේ නැහැ. එයා හිත යොමු කරන්නේ වනාන්තරයේ කේඩ සංඥාවට විතරයි. හරි. එතකොට මොකද වෙන්නේ? එතකොට එයා නුවණින් දකිනවා ආ ගම නිසා මිනිස්සු නිසා තිබුණ අර කලබලකාරී බව ඒ පීඩා දැන් මෙතන නැහැ. ඒ දේවල් වලින් මගේ සිත දැන් ශූන්‍යයි. හැබැයි අර ප්‍රාසාද උදාහරණය වගේ මෙතනත් මොකක් හරි ඉතුරු වෙනවා ඇති නේද? ශූන්‍ය නොවි. අනිවාර්යෙන්ම එයා දකිනවා ඒ වුණාට මේ වනාන්තරය කියන සංඥාව නිසාම ඒකටම අදාළ සියුම් ඒකාකාරී බවක් පොඩි පීඩාවක් තාම තියෙනවා. අන්න ඒක ශූන්‍ය නෑ. ඒ කියන්නේ හැම තලයකදීම මොකක් හරි නැති වෙනවා. ඒත් අලුත් එකට අදාළ සියුම් දෙයක් ඉතුරු වෙනවා. ඒක තමයි ක්‍රමය. A සහ B වලින් ශූන්‍යයි, ඒත් C ඉතිරි. මේක තමයි ශූන්‍යතාව අවබෝධ කරගැනීමේ මූලිකම පුහුණුව. නැති දේත් ඉතිරි දේත් පැහැදිලිව දකින්න එක. හරිම පැහැදිලි. ඊට පස්සේ කොහොමද යන්නේ මේකෙන් තවත් සියුම් තැන් වලට යනවද? ඔව්. ඊළඟට අරණ්‍ය සංඥාවත් අතාරිනවා. ඊළඟට යොමු වෙන්නේ පඨවි සංඥාවට. කියන්නේ පොළොව පිළිබඳ සංඥාවට. ආ පොළොව. එතකොටත් අර විදිහමයි. ආ අරණ්‍ය සංඥාවේ අර සියුම් පීඩාව දැන්නේ. ඒකෙන් ශූන්‍යයි. හැබැයි මේ පටවි සංඥාව නිසාම යන තවත් සියුම් පීඩාවක් ඉතුරුයි. මේ විදිහට දිගටම යනවද? ඔව් පිළිවෙලින් අර අරූපාවචර ධානවලට අදාළ සංඥාවලට යනවා. පටවියෙන් පස්සේ ආකාසානං ඡායතනය අනන්ත ආකාශය. ඊළඟට විඥානං ඡායතනය අනන්ත විඥාණය. ඊළඟට අකිංචන් ඥායතනය කිසිවක් නැති බව. ඒ හැම එකකදීම අර කලින් එකේ පීඩාව නැති වෙලා අලුත් එකේ පීඩාවක් ඉතුරු වෙනව නේද? හරියටම හරි. ක්‍රමයෙන් ගොරෝසු දේවල් වලින් හිත ශූන්‍ය කරගෙන හිතාගන්න බැරි තරම් සියුම් තලවලට යනවා. ඊළඟට එනව නේව සංඥානා සංඥායතනය සංඥා තියෙනව කියලාවත් නැහැ, නැහැ කියලාවත් නැහැ වගේ තත්වයක්. ඒකත් අන්තිම එක නෙවෙයිද? තව එකක් තියෙනවා. ඒ නේව සංඥාන අසඤ්ඤායතන සංඥාව ගැන මෙනෙහි කරන එකත් එක්තරලා එයා යොමු වෙනවා අනිමිත්ත චේතෝ සමාධිය කියන தത്വෙට. අනිමිත්ත චේතෝ සමාධිය, නිමිති රහිත සිතේ සමාධිය. මේක මේක විශේෂ තැනක් වගේ. ඔව් මේක හරිම තීරණාත්මකයි. මෙතනදී එයා දකිනවා ආ අර කලින් තිබුණු ගමේ ඉඳන් නේව සංඥාන ආසඤ්ඤායතනෙ දක්වා ආපු හැම ගුරුසු සියුම් සංඥාවකින්ම මගේ සිත දැන් ශූන්‍යයි. ඒ කියන්නේ ඔකම ඉවරේ වගේ. ඉවර නෑ. අන්න එතනදි තියා දකිනවා ඒ තාම ශූන්‍ය නොවේ ඉතුරු වෙලා තියෙන පොඩි සියුම්ම සියුම් පීඩාවක් තියෙනවා. ඒ මොකද? ඒ තමයි මේ ශාරීරිය නිසාම මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය නිසාම පවතින මේ ජීවිතය නිසාම හටගත්තු සියුම්ම පීඩාව. ඒ කියන්නේ මේ භෞතික පැවැත්මේ මේ ඉන්ද්‍රිය පද්ධතිය යථාර්ථය හා බැඳුණු පීඩාව. හ්ම් හ්ම් ඒ කියන්නේ ශාරීරියේ තියෙනකම්ම තියෙන දෙයක්ද? ඒ මොහොත වෙනකම් තියෙන දෙයක්. නමුත් එතනින් එහාට යන්න පුළුවන්. කොහමද? එතනින් එහාට තමයි විමුක්තිය, නිවන තියෙන්නේ. ඔව් ඊළඟ පියවර තමයි අර අනිමිත්ත චිත්ත සමාධිය දිහාත් නුවණින් බලන එක. ඒ සමාධිය දිහා. ඔව්. එයා දකිනවා මේ අනිමිත්ත චිත්ත සමාධිය වුණත් අර හේතු ප්‍රතිවලින් හටගත්තක් නේද? සකස් කරපු දෙයක් නේද? එහෙමනම් ඉතින් ඒකත් අනිත්‍යයි වෙනස් වෙනවා නැති වෙලා යනවා. හා එතන තමයි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තැනට එන්නේ. හරියටම ඒ ගැඹුරු යථාර්ථය අවබෝධ වෙනවත් එක්කම මොකද වෙන්නේ? අර ගැඹුරුම කෙලස් තියෙන්නේ. කාමාශ්‍රව, ඉන්ද්‍රිය සපයට තියෙන අල්ම, භවආශ්‍රව, නවත නවත ඉපදීමට තියෙන කැමැත්ත, අවිද්‍යාශ්‍රව, සත්‍ය නොදැනීම, මුලාව. ආනේ ගැඹුරුම බැඳීම් තුනෙම සිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. නිදහස් වෙනවා. ඒ නිදහස් වුණු ගමන්ම යාට ඥානයක් පහළ වෙනවා. මම නිදහස් වුණා. ආශව ක්ෂය වුණා. ඉපදීම ඉවරයි. මේ මගේ අවසාන ඉපදීම. මම කලියුතු දේ කළා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ කියලා. එයා නිර්වෘල්ව දකිනවා. අන්න ඒ தත්ත්වය තමයි එතකොට බුදුහමසර පාරිශුද්ධ වූ පරම අනුත්තර ශූන්‍යතාව කියලා කිව්වේ. ඒ කියන්නේ රහත් ඵලය. ඒක තමයි රහතන් වහන්සේගේ தত্ত্বය. උන්වහන්සේගේ සිත අර ආශ්‍රව තුනෙම සම්පූර්ණයෙන්ම ශූන්‍යයි. ඒකෙන් සම්පූර්ණයෙන්ම හිස්. එතකොට රහතන් වහන්සේගේ තත්වයේදී ශූන්‍ය නොවි ඉතුරු වෙන මොකුත්ම නැද්ද? ඉතුරු වෙනවා අර කලින් කිව්ව දේ. මේ ඉන්ද්‍රිය හයෙන් යුතු ශරීරය පවතින තාක්කල් ඒ ජීවිතය පවතින තාක්කල් ඒ නිසාම හටගන්න යම් පීඩා මාත්‍රයක්. ඒ කියන්නේ වේදනාවක් දැනීම වගේ දෙයක්. හැබැයි ඒකට සිත බැඳෙන්නේ නැහැ. කලමනාකරණය කරගන්න පුළුවන්. ඒක ආශ්‍රවයක් නෙවෙයි. ආ ඒක තමයි එනම් පරම සහ අනුත්තර කියන වචන වලින් අදහස් වෙන්නේ. ඊට වඩා එහා දෙයක් නැහැ. ඔව් ආශ්‍රව වලින් නම් සම්පූර්ණයෙන්ම ශූන්‍යයි. ශූන්‍ය නොවි ඉතිරි වෙන්නේ අර පංචස්කන්ධය පවතිනකම් ඒහා සම්බන්ධ යථාර්ථය විතරයි. අන්න ඒක තමයි බුදුරදුන් දේශනා කළ පිරිසිදුම උතුම්ම ශූන්‍යතාව. උන්වහන්සේ අවධාරණය කරනවා නේද මේක අලුත් දෙයක් නෙවෙයි කියලා. ඔව්. උන්වහන්සේ කියනවා ආනන්ද අතීතයේ යම් ශ්‍රමිණෙක් බ්‍රහමණෙක් මේ පාරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතාවට පැමිණියානම් ඒ මේ මාර්ගයෙන්මයි. වර්තමානයේ කවුරු හරි පැමිණෙනවනම් ඒත් මේ මාර්ගයෙන්මයි අනාගතයේ කවුරු හරි පැමිණෙනවනම් ඒත් මේ මාර්ගයෙන්මයි. මේක සර්වකාලීන මාර්ගයක්. හ්ම්. එතකොට සාරාංශයක් විදිහට ගත්තොත් ශූන්‍යතාවය කියන්නේ අර නිකම්ම හිස් බවක් නෙවෙයි. නෑ. ඒක ක්‍රමානුකූල මානසික පිරිසිදු කිරීමක් ගොරෝසු දේවල් අතෑරලා සියුම් දෙයට යනවා. හැම පියවරකදීම මොකෙන්ද මම ශූන්‍ය වුනේ? මොකක්ද තාම ඉතුරු වෙලා තියෙන්නේ කියලා නුවණින් දකිනවා අවසාන ඉලක්කය තමයි ආශ්‍රව වලින් කෙලෙස් වලින් සම්පූර්ණින් ශූන්‍ය වෙන එක. ඉතින් අන්තිමට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මේ පරම ශූන්‍යතාවය කියන්නේ ලෝකේ නැති වෙලා යනවා කියන එකවත් කිසිම දෙයක් නැති ශූන්‍යවාදයක්වත් නෙවෙයි. ඒක වැදගත්. ඒක කෙලෙස් වලින් මානසික බැඳීම් වලින් හිස්වීමක්. ඒ වගේම ශාරීරිය පවතින තාක්කල් ඒ යථාර්ථයත් එක්ක ගැටීමකින් තොරව ජීවත්වීමේ හැකියාවක්. ශූන්‍යතාවය පිළිබඳ මේ පිරිපහදු කරපු ක්‍රමානුකූල අවබෝධය විමුක්තියේ ඇත්ත ස්වභාවය ගැන අපිට ගොඩක් දේවල් කියනවා නේද? බුදුහාමුදුරෝ ආනන්දහාමුදුරුවන්ටත් ඒ අරහ අපිටත් කියන්නේ මේ උතුම් ශූන්‍යතාවයට අර පැමිණ වාසය කරන්න හික්මෙන්න කියලයි. ඒක තමයි දේශනාවේ අවසාන පණිවිඩය.